විශාකා මහත්මිය පෙරවසරණයි ස්වාමීන් වහන්සේ පෙරවසරණයි බොහොම පිං බොහොම ලස්සන දේශනාවයි ප්‍රශ්න සාකච්ඡාවයි මේ මට අර අරුණ මනුතුංග මහත්තයාගේ ප්‍රශ්නෙටයි මේ ඉන්දික මහත්තයාගේ ප්‍රශ්නේදී මේ පොඩි පොයින්ට් එකක් හයිලයිට් කරන්න කැමැත්තක් තියෙන කැමැත්තක් ආවා දැන් අරුණ මානසුංග මහත්තයා ඒක අර ඔබ වහන්සේ විස්තර කරපු එක අර වැඩිපුර මේ පොයින්ට් එකක් පෙන්නුවානේ දැන් එහෙම මෛත්‍රියෙන් කරන්න මේ වංචක ධර්ම තියුණා ඇති වෙන්න පුළුවන් වුණාට අත්හැරලා දාන්න එපා කියන එක වහන්සේගේ උදාහරණයෙන් පෙන්වලා දුන්නානේ අපිට. ඉතින් ඒ වගේම එතන මට පේනුන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ සතිය කියන එක කොච්චර වටිනවද කියලා දැන් ওই ප්‍රඥාව කියන එක ගැන ඔබ වහන්සේ කතා කළා. එනට අර වහන්සේ ඇත්තටම සති සම්පජාඤ්ඤයනේ එතන පාවිච්චි කළේ. දැන් එතන ඇත්තටම ඒක මේ හොඳට ස්ට්‍රැටජිකලි ඒක දාන්න සතියෙන් දකින්න ඕන මේක කොයි වෙලාවේද කොහෙටද හරවන්නේ කියලා. ඉතින් මට එතන ඒ ගැන පොඩ්ඩක් ඒ ගැන මතු කරන්න හිතුණා ස්වාමිනාස සතියේ තියෙන අපි සතිය පාවිච්චි කළේ නැත්නම් අපිට ඕක මේ ඒකේ හරියටම මේ තේරුම් ගන්න බැහැ මොකද්ද මෙතන වෙන්නේ අරයාගේ හිතයි මෙයාගේ හිත එහෙමනේ සවනස. ඇත්තටම අපි දේවල් තේරුම් ගන්න සතියෙන් නෙවෙයි තේරුම් ගන්න ප්‍රඥාවෙන් සම්පජඤ්ඤේ. තුමිය කියන්නේ හරි සතිය තමයි මේකට මාධ්‍ය වෙන්නේ. සතියෙන් කරන්නේ සිහි කර දෙන එක. දැන් මගේ මනසේ අර අර හාමුදුරන්ට මම මේක කියාගෙන යනකොට උන්වහන්සේ දෙන උත්තරෙත් එක්කලා මගේ මනසේ කෝපයක් මතුණා. ඒ කෝපයක් මතුණා කියන එක මට සිහි කරලා දෙන්නේ ධනවන්නේ සතිය නිසා. ඊට පස්සේ ඔව් ඊට පස්සේ දැන් මේ කෝපය හටගත්තේ කොහොමද කියලා මම තේරුම් ගන්නේ අන්න ප්‍රඥාව. ඒතර ප්‍රඥාවෙන් තේරුම් ගැනීම තුළ තමයි ඒකට අදාළ ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රඥාව තමයි ප්‍රධාන සාධකය වෙන්නේ. හැබැයි මේකට ගමන්පග වෙන්නේ, ගමන් පතය වෙන්නේ සතිය. ඒ නිසා තමයි ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ. මේක තමයි එකම මාර්ගය කිව්වේ. මොකද සතියෙන් තොරව ප්‍රඥාව හටගන්නේ නැහැ. සතියෙන්තර ඔව් ඒක තමයි සමනාස අර අර මම මම මේ වචනය එහෙම මේ කිව්වට මම ඇත්තටම ඒකේ තමයි දැන් අපිට කොයි වෙලා ඒ සිහිය එල සිහිය හරියට මේ සියුම්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ ඒ සතිය පුරුදු කරාමනේ ඔව් සිහිය අවශ්‍යයි හැබැයි සිහියත් එක්ක ප්‍රඥාව කියන්නේ සතිය සම්පදාන ඒ දෙකම එකතු වුණොත් තමයි අපට විදර්ශනා කෘත්‍යයේදී මේ අදාළ කාර්ය කරන්න පුළුවන්. එහෙම නැතුව සතිය විතරක් ඉපදුනාට අපට අර වගේ කටයුත්තක් කරන්න බෑ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒ දෙකම අත්‍යවශ්‍යයි සති සම්පජාඤ්ඤය කියලා ඒකනේ බුදුරජාන් වහන්සේ දැන් වහන්සේ ඇත්තට මේ දන ඒ වෙලාව කරලා තියෙන සති සම්පජාඤ්ඤයනේ. අනිවාර්යයෙන්.